ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ශ්‍රාවක වාසිතයක්. ඒ කියන්නේ රහතන් වහන්සේලා දෙනමක් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි අද ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. මේ සූත්‍ර පාඨයේ සඳහන් වන්නේ කොට්ටිතෝ කියන සූත්‍ර දේශනාවේ. කොට්ටිත සූත්‍ර රාශියක් දෙක තුනක් තියෙනවා. එක දේශනාවක් තමයි දැන් අපි මේ මාත්‍රිකා ස්ථානේ තබා ගන්නට යෙදුනේ. දවසක් සරියත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට කොට්ටිත මහරහතන් වහන්සේ වැඩම කරලා ප්‍රශ්නයක් අහනවා. කින්නකෝනාවසෝ සාරිපුත්තු චක්ක රූපානං සංයෝජනං රූපා චක්කුස සංයෝජනං ඔන්න රහතන් වහන්සේලාගේ ප්‍රශ්න කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇසුවේ මොකද්ද රූපවල බන්ධනයේ ඇසද නැත්නම් ඇසේ බන්ධනයේ රූපයද එහෙම නැත්නම් රූපය ඇහැට බැඳිලා තියෙනවද ඇහැ රූපයට බැඳලා තියෙනවාද? සාමාන්‍යයෙන් තුන තුනේ අපිට තේන්නේ ඇහැ රූපයට බැඳලා තියෙනවා වගේ නේද? කන ශබ්දයට බැඳලා තියෙනවා වගේ. නාසය ගඳ සුවඳට බැඳලා තියෙනවා වගේ. දිව රසයට බැඳලා තියෙනවා වගේ. ඒ වගේම පින්න තුනේ කය පහසට බැඳලා තියෙනවා වගේ සිතක් සිතින් අරමුණු වලට බැඳිලා තියෙනා වගේ තමයි අපට පේන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙන් අහුවොත් ඇහැ රූපයට බැඳිලා කියනවා කියන එක දැනෙනවා. හැබැයි ඒ වෙනාවේ සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා තුන්වක් කොටිතන් වහන්සේ ඇහැ රූපයට බැඳිලා නැහැ. කන ශබ්දයට බැඳිලා නැහැ. නාසය ගඳ සුවඳට බැඳිලා නැහැ. දිව රසයට බැඳිලා නැහැ. කය පහසට බැඳිලා නැහැ. සිත අරමුණු වලට බැඳිලා නැහැ. එහෙනම් මොකෙන්ද බැඳිලා තියෙන්නේ? බැඳිලා තියෙන පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ පහදනවා චන්ද රාගය. අපිට තේරෙන වචනෙන් කිව්වොත් ආශාවෙන් ලෝභයෙන් තමයි මේ දෙන්න එකට බැඳලා තියෙන්නේ. බැරි වෙලාවත් ඇහැ රූපයට බැඳලා තිබුණොත් කන ශබ්දයට බැඳලා තිබුණොත් නාසය ගඳ සුවඳට බැඳලා තිබුණොත් දිව රසයට බැඳලා තිබුණොත් කය පහසට බැඳලා තිබුණොත් සිත ආරමුණු වලට බැඳලා තිබුණොත් අපිට මේ විදිහට ප්‍රතිපත්ති පුරලා ඒ වගේම පින්නතොලින් භාවනා කරලා නිවන් අවබෝධ කරන්න පුළුවන් වෙයිද? නිවන් අවබෝධ කරන්න බෑ. නිවන් අවබෝධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඇහැ රූපයට බැඳිලා නැති නිසා. රූපය ඇහැට බැඳිලා නැති නිසා. එහෙමනම් මුකින්ද බැඳලා කියන්නේ තණ්හාවෙන්. එන්නතර විශේෂයෙන්ම අපේ බෞද්ධයෝ මේක වඩා ආයතන හය පිළිබඳව ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද මේ ආයතන හරහා තමයි සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ලෞකික සත්‍යක සිද්ධ වෙන්නේ ඊළඟට ලෝකෝත්තර පැත්ත හැම දෙයක්ම කුසල අකුසල මේ හැම දෙයක්ම සුද්ධ වෙන්නේ මේ ආයතන හරහා. නමුත් බෞද්ධෝ මේ ආයතන පිළිබඳව යොමු කරන අවධානය නම් මති. දැන් අපි මෙන්න බලමු සූත්‍ර රාශියක් තියෙනවා. දැන් ප්‍රසක්ක සූත්‍රය. ආදිත්ත පරයාය සූත්‍රය. අපි ආදිත්ත පරයාය සූත්‍රය ගත්තොත් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ඇලෙමින් ගැටෙමින් සිත පවත්වනකට වඩා හොඳයි කියනවා සත්‍යයක් දෙකින් ඇහැට අනගන්න එක. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් වදාළේයි. මේකෙන් කියන්නේ මේ ඇහැට අනගන්න කියලා නෙවෙයි. හැබැයි අර විදිහට ඇලීමෙන් ගැටීමෙන් යුක්තව අර සිතුවිල්ල තුළ ඉන්නවට වඩා රක්තිකයක් දෙකින් ඇහැට අනගන්න එක හොඳයි කියනවා. මොකද දුරේ ජීවිතයේ විතරයි හැබැයි පින්නතුනේ රූපයක් දැකලා ඒ රූපය හා සම්බන්ධව සිත පවත්වගෙන යනකොට එතන ඇලීමක් තිබුණොත් ගැටීමක් තිබුණොත් අනිවාර්යෙන්ම ඒ වෙලාවේ මරණය සිද්ධ වුණොත් එයා කෙලින්ම අපාය යනවා. ඒකට බලන්න අපිට මොන තරම් නතුරක් තියෙනවද? ඔය විදිහටම කනනාසේ දිව ශරීරය පිළිබඳ ඔයගේ සමා බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරිරාය සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා. මම මේ විශේෂයෙන් මතක් කරේ මේ ආයතන පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කරන්නට ඕන. මොකද මෙතනින් තමයි පිළිතුරු නිරෝධය යන්නේ. මෙතනින් තමයි පිළිතුරු සුගතියට ගෙන යන්නේ. මේ සංවරය තුළ තමයි අපේ ඉලක්කය වන යමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව සැලසෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආයතන හරහා තමයි සියල්ල සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් බලමු අපි ලෞකික ජීවිතය ගැන මුලින්ම කල්පනා කළොත් සාමාන්‍ය අපේ මේ ජීවිත ගත කරන මේ හැමෝම සැප විඳිනවා, දුක් විඳිනවා. ඒ කායන පරමාර්ථය තමයි සැප. හැබැයි අපි කැමති වෙන දේ වගේ තමයි අකමැති වෙන දේ අප කරා ලං වෙනවා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. එහෙනම් පිළිතුරු සැපෙන් දිවරා කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් පරමාර්ථ වශයෙන් සැප කියලා දෙයක් නෑ. දුක්ඛ ලෝකේ පටිච්චසමුප්පාද කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකේම පිටලා තියෙන දුකේ හැබැයි සම්මුති වශයෙන් ගත්තොත් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා. එහෙනම් අපි සැප විඳිනවා කියලා කියන්නේ මොකක්ද? සැප විඳිනවා කියලා කියන්නේ හිතට තේරුම් ගන්න. දැන් අපි මෙහෙන් රූප දකින්නවානේ. අපි කැමති ලක්ෂණ රූප අපි දකිනවා. ඔන්න ඇහි සැප. ඒකනේ සැපේ කියලා කියන්නේ. කන ශබ්දහනවා. අපි කැමති හඬවල් අහනවා. ප්‍රිය කරන හඬවල් අහනවා. ඔන්න කන ඉසප. නාසයට කැමතිම සුවඳ ආග්‍රහණය කරනවා. ඔන්න පින්නතේ නාසයේ සැප. දිවෙන් කැමති රස අනුභව කරනවා. රස මුඳිනවා. ඔන්න දිවේ සැප. කයට කැමති පහස ලබනවා. මෙන්න පින්නතේ කයේ සැප සිතපත් කියන කැමැති කැමැති ආරම්භ ගන්නකොට ඒක මානසික සැපේ. එතකොට බලන්න ගන්නේ සැපේ කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මේ ආයතනන්ට තමන් කැමති දේවල් ලැබෙනවා නම් ඒක තමයි සැපේ. මේ ආයතනන්ට ගෝචර වෙන දැන් ආධ්‍යාත්මික ආයතනන්ට ගෝචර වෙන බාහිර ආයතන. චක්කසෝත ගාන දිවා කාය මන කියන ඥායතනෙන්ට ගෝචර වෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු කියන මෙන්න මේ බාහිර ආයතන. එතකොට මේ බාහිර ආයතන අපි කැමතිම දේවල් ලබනවා නම් කැමති රූප ලබනවා නම් කැමති ශබ්ද ලබනවා නම් කැමති ආග්‍රහණ ලබනවා නම් කැමති රස ලබනවා නම් කැමති පහස ලබනවා නම් ඊළඟට තුන්වෙනි කැමැති අරමුණු ලැබෙනවා නම් මෙන්න මේක තමයි සැප කියලා කියන්නේ. එතකොට බලන්න මේක මහ ලොකු දෙයක් නෙවෙයි නේද? කැමැති කැමැති දේවල් ලැබෙනවා නම් ඔන්න සැප. දුක කියන්නේ මොකක්ද? දුක කියලා කියන්නේ මේ අවසන්න්ත අපි අකමැති දේවල් ලැබෙනවා නම් අන්නේව දුකක්. මහත් ඇහැට අකමැති රූප දකිනවා නම් අපමණ පුද්ගලයන් මුතරින් පෙර දකින්න ලැබෙනවා නම් දුකක් නෙවෙයිද දුක කාටතරව මකමැති ශබ්ද හඬ ලැබෙනවා මුතරින් බැලුම් හඬ ලැබෙනවා අකමැති හඬවල හඬ ලැබෙනවා මෙන්න මේක තමයි පිළිතුරු දුක කනේ දුක නාසයට තමන් අකමැති ආග්‍රහණ විඳින්න සිද්ධ වෙනවා එන්න දුක දිවට අකමැති රස විඳින්න සිද්ධ වෙනවා මෙන්න දුක කායට අකමැති පහක මුදින්න වෙනවා නම් මෙන්න දුක සිතට අකමැති වූ අරමුණ මුදින්න ලැබෙනවා නම් මෙන්න දුක එතකොට බලන්න අපි ලෝකෝත්තර මේ රසනේ හදාගෙන අර දුක් විඳිනවා මෙයා සැප විඳිනවා අහවලා සැප විඳිනවා මම දුක් විඳිනවා කියලාගෙන අපි ලෝකෝ දෙයක් මවාපෑවට තියෙන්නේ මොකද්ද මේ ආයතන කැමති දේවල් ලැබෙනවා නම් සැපයි අකමැති දේවල් ලැබෙනවා නම් දුකයි. ඒක තනකර ඔතනදී අපි හිතන්න ඕනේ මේ සාසනික ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මයට කියන්නේ පටිච්ච සම්පදාය කියලා. පටිච්ච සම්පදාය කියන එක තේරුම තමයි හැම දෙයකම හේතුවක් තියෙනවා. එහෙමනම් අපි මේ ලක්ෂණ රූප දකින්නේ ඉබේ නෙවෙයි. අප්‍රේණිත රූප දකින්නේ තිබේ නෙවේ. අපි කැමරට හඳවන්න හන්නේ දේ නෙවෙයි. අප්‍රේණිත හඳවන්න හන්නේ තිබේම සිද්ධ වෙනව නෙවෙයි. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ බලන්න මේ සංසාර චක්‍රය මේක මුදවට හසන්න ඕනේ. එකයි මම කියන්නේ බෞද්ධ මේට වඩා මේ ආයතන හය පිළිබඳව සුන්දරට හිතන්න ඕන. එතකොට දැන් බලන්න අපි ලස්සන රූපයක් දකිනවා. ලස්සන රූපයක් අපි දකින්නේ සංසාරේ කරපු කුසල විපාකයක් නිසා. සංසාරේ කුසල කරපුවාම තමයි ලස්සන රූප දකින්නේ ඒක නිසා අපි සතනිකන් ලැබෙනවාද? නෑනේ. ඒකට අනුරූපව කුසල් කරලා තියෙනවා. ප්‍රිය රූප අපට නිතර නිතර දකින්න ලැබෙන්නේ අප සංසාරේ කරපු කුසලයක් නිසා. එතකොට බලන්න අපි ලක්ෂණ රූප දකින්නේ මොකක් නිසාද එතකොට? කුසල විපාකයක් නිසා. හොඳයි ඒ රූපයේ දැක්කහම අපිට ඇතිවෙන කුසලයක්ද අකුසලයක්ද? අපි සංසාරයේ කුසල විපාකයක් නිසා ලක්ෂණ රූප දකිනවා. කැමති රූපයක් දකිනවා. ඒ රූපේ දකින්නකොටම අපට ඇතිවෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒක ලක්ෂණය දකිනකොට ලෝභය නෙන්නේ නේද? තමන්ගේ දරුවෙක් හරි ප්‍රමනාපව දකින්නකොට අපට ලෝභය නෙවෙයි ඇතිවෙන්නේ. ලෝභය තමයි. ඔන්න බලන්න සතරේ ඇති. තන් කරලා ආපහු මොනවද රැස් කරගන්න? අකුසල. හොඳයි අපි සංසාරේ අකුසල කරපු නිසා මේ අපි අකමැති රූප දකින්න සිද්ධ වෙන්නේ තරහ පුද්ගලව අකමැති දේවල් මේවා දකින්න වෙන්නේ ඉබේ නෙවෙයි සංසාරේ කරගත් අකුසල උපාක නිසා හොඳයි ඒක දැක්කහම අපිට ඇති වෙන කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් ඒකෙන් තරහකාරී ප්‍රත්‍යදනම් ද්වේෂය ඇති වෙන්නේ එතකොට බලන්න මේ සැපරෙන් අපට කොහෙන්වත් ගැලවිලක් තියනවාද කුසල් කරන ලස්සන රූපයක් දැක්කහම ඇලෙනවා. අකුසල් කරන අකමැති රූපයක් දැක්කහම ගැටෙනවා. ඒතර අසුතවත් පුතග්ජනයාට අසුතවත් පුතග්ජනයා කියලා කියන්නේ අරියාමං අදස්සාවේ අරිය ධම්මස්ස ඕවිතෝ අරිය ධම්මේ අවිජිතෝ ආර්ය ධර්ම දර්ශනයක් නෑ ඒ වගේම ආර්ය ධර්මය දක්ෂයි ආර්ය ධර්මෙ හික්මලා නෑ මෙන්න මේ අසුතවත් පුතග්ජනයාට ඇහෙන් ලස්සන රූපයක් දැක්කත් අවලස්සන රූපයක් දැක්කත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඔය ටිකමයි පින්නපුන අනිත්‍යවට කනටත් කොහොමයි හොඳ සම්ප්‍රදායක් ඇහෙන්නේ ඉබේ නෙවෙයි කුසලතාවකයක් නිසා කුසලතාවකයක් නිසා ඉතින් අපි වර්ණනා කරන ඔයා හොඳයි ඔයාගේ වැඩ හොඳයි ඔයාගේ කෑම හොඳයි ප්‍රාප්තිවලයි වහන්න කැමති නැද්ද? කැමති. වහනකොට මොනවද තියෙන්නේ? මාන්නය. එතකොට බලන්න කුසලයක් නිසා මේක අහන්න ලැබෙනවා. ඒ මොහොතේම එකතු වෙන මොනවද? අකුසල. ඉතින් අකුසලයක් නිසා දැනන්න හම්බ වෙනවා. අකුසලයක් නිසා දැනුම් වහනකොට ඇති වෙන්නේ මොකද? සතුටක්. ඒ දෝෂය. දෝෂය ඇති වෙනවා කියන්නේ උන්තර ගැටීමක්. මේක ප්‍රතිනිවරට පින්නතුනි නාසයට උනත් එහෙමයි දිවට උනත් එහෙමයි කයට සිතට මේ කොහෙට උනත් අපිට ප්‍රයෝගයක් ලැබුණත් අකමැති දෙයක් ලැබුණත් ඒ මොහොතේ නැවත රැස් වෙන්නේ එක්ක ඒකාන්තයෙන්ම අකුසලයක්මයි එතකොට බලන්න මේ ආයතන පිළිබඳව අපි කොහොමද තීරණ දෙන්න ඕනේ? ප්‍රත්‍යඥයන් හැටියට හැම වෙලේම අපට අකුසල සිත් වැඩ කරන්නේ. එහෙමනම් කුණ කෙනෙක් ධර්මය දන්නවා නම් යෝනිසෝ මනසකාරය හොදට තියෙනවා නම් ඕනම අරමුණක් කුසල බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් ලස්සන රූපයක් දැක්කහම ඉස්පතන් යන කමක බඳලා යනවා තමයි. හැබැයි මේ විලාය හිතවනම් අනේ මේකත් ඉතින් අනිත් වෙලා යන දෙයක් නේ කියලා. කෙලින්ම කුසල්නේ. නේද? ඊළඟට අපවිත්‍ර දෙයක් දකින්නකොට දකින්න අපේමති දෙයක්. දැන් අපි හිතමුත් මේ පංචරෙන් එළියට යනකොට සතෙක් කුණුවලාගෙන බලන්න අප්‍රියයි. නමුත් පින්නතුන් වේදනාවේ සාමාන්‍ය සුපකට පහළ වෙන දේශය. අප්‍රියාව කියන්නේ එතන සුත්තයෙන් පහළ වෙන දේශය. නමුත් වේදනාවෙන් හිතුවනම් අනේ මගේ කයෙත් තියෙන ඕනේ කියලා හිතුවනම් කුසක්. බලන්න මේ සිහිය මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න බැරිද? පුළුවන්. එහෙමනම් දැන් මේ අත් හැමදාම මේ ආයතන වල වැඩ ගන්න අයනේ. හැමදාම රූප බලනවා, ශබ්ද අහනවා, ආග්‍රහණ කරනවා, රස විඳිනවා, පහස ලබනවා, අරමුණු ගන්නවා. මේ අත්න්ට වැඩියෙන්ම පහළ වෙන කුසලද අකුසලද? අකුසලයි. එහෙමනම් පින්නතුනි මේ ආයතන ගැන ඉගෙන ගැනීම හොඳ නැද්ද? හොඳයි. මොකද අපිට ක්‍රියාවන් කරන්න පුළුවන්. හැබැයි චේතනා පහල කරගන්න අමාරු හොඳ චේතනා. ක්‍රියා කරනවා කියලා කියන්නේ දැන් මේ අත්තු මගේ දිහා බලාගෙන සුදු ඇඳුමක් ඇඳගෙන සම්දෙද්දක් දාගෙන උදේට බණහනවා කියලා මම තීරණය කරනවා. හැබැයි මට කියන්න පුළුවන් මේ පින්නතුල හැමෝම කුසල් සිතින්ම බනහනවා කියලා කියන්න පුළුවන්. කය මෙතන කියලා හිතගෙන කොහේ හරි තියාගෙන ඉන්න බැරිද? පුළුවන්. එතකොට ක්‍රියාවෙන් අපිට කියන්න බෑ අනේ අද මෙයා සිල් අරගෙන දවස පුරාම කුසල් සිතින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න පුළුවන් කමක් නෑ. ක්‍රියාව නෙවෙයි මුලික කුසලය. චේතනාවයි කුසලය. එහෙමනම් මේ ආයතන පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණාම ඒකට සිහිය හොඳට එකතු වුණාම දකින දකින වුණ අරමුණක් අහන ආග්‍රහණය කරන රස විඳින ඒ වගේම පින්නතුනේ සිතට අරමුණ ගන්න ඕනම අරමුණක් කුසල බවට පරිවර්තනය කරන්න පුළුවන් මේ ආයතන පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් ඒ නිසා දැන් පිට කලින් ආදිත්ත පරයාය සූත්‍රයේ සඳහන්ුනේ කොහොමද මේ ඇලීම් ගතියෙන් මුක්ත හිත හිතා ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායයි. එහෙමනම් පින්නතුනේ මේට වඩා මේ ආයතන පිළිබඳව ලොකු අවබෝධයක් නැත්තන්ට තියෙන්න ඕන. ඒකෙන් දැන් බලන්න කොච්චිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇහුවේ ඇහැ රූපයට බැඳලා තියෙනවද? රූපය ඇහැට බැඳලා තියෙනවද? දැන් මේ ප්‍රශ්නේ මේ පින්නතුමාගේ ප්‍රශ්නක් වෙන්න ඕන. මේ ප්‍රශ්නේ දැන් මේ අත්සන්න ප්‍රශ්නයක් වෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ පොඩුවට යන්නේ. මේ පින්නතුලා හිතන්න ඕන මගේ ඇහැ මේ රූපයට බැඳලා තියෙනවද නැත්නම් මේ රූප ඇහැට බැඳලා තියෙනවද කියලා තමන් හිතන්න ඕන. එතකොට පන්නතුන දැන් සරුවත් මහරහතන් වහන්සේ දෙන පිළිතුර මොකක්ද? ඇහැ රූපයට බැඳිලා නැහැ. රූපය ඇහැට බැඳිලා නැහැ. බැඳිලා කියන්නේ මොකෙන්ද? මෙන්න මේ චන්දරාගය. චන්දරාගය කියලා කියන්නේ පිළිතුරේ මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ. දැන් මේ සංකේතේ මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ වෙන්නේ කොහොමද ආශාව කියලා. අපි කැමති කැමති දේවල් ලැබෙනවා නම් එතන අර්බුදයක් නැහැ නේ කියලා හිතන්න පුළුවන්. නමුත් මේ පින්නතුන්ලා මේ ජීවිතේ යම් කිසි දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක් විඳලා තියෙන්නේ මේ ඡන්ද රාගය මුල් කරගෙන කැමැත්ත මුල් කරගෙන හොඳට කල්පනා කරලා බලන්න බලන්න ලෝකේ කොච්චර මිනිස්සු මරුණත් අපිට කිසි ගාණක් නැහැ හැබැයි සම්මතුනේ අපි කැමති කෙනෙක් මරුණොත් තමයි ප්‍රශ්නේ නේද ලෝකේ කොච්චර හොරකම් සිද්ධ වුණත් අපිට ගාණක් නැහැ නමුත් අපේ දෙයක් කරකම් කළොත් තමයි අපි කැමති දෙයක් කරකම් කළොත් තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට බලන්න මේ ලෝකයේ තියෙන ලොකුම අරුබුදේ කැමැත්ත නේද? මේ ලෝකයේ තියෙන ලොකුම අරුබුදේ කැමැත්ත. ඒකයි සරුවත් මහ රහතන් වහන්සේ වදාළේ මේ චන්දනාගය කියලා කියන්නේ හරියට මිත්‍ර නීලාවෙන් ඉන්න වදකෙක් වගේ කිව්වා. මිත්‍ර ලීලාවෙන් ඉන්න ලබකාගේ ස්වභාවය බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉන්නවා. හැබැයි යට ඉන්නේ මහා දරුණු පුස්තලේ. එන්නම සරියුත් මහරහතන් වහන්සේගේ ලක්ෂණ ප්‍රමාණකින් අදාරනවා. එක සිතවරයෙක් මරන්න හිතෙන සාමාන්‍ය මිනිසෙකුට. දැන් මේ සිතවරය ළඟට කිට්ටු වෙන්න බෑ. ඒ මිනිස්යාගේ හිතේ ලොකු තරහක් තියෙනවා. කොහොම හරි සිතවරය මරණය කියන අදිස්ථානය තියෙනවා. සිටුවරයට ලොකු අත්පත් තියෙන වත්වලට යනවා. බොහෝම හොඳට වැඩ කරන වත්තේ. දවසක් සිටුවරය වත්ත බලාගෙන යනකොට බොහොම ලස්සන පිරිසුදුව තියෙන වත්ත. අනේ කවුද මෙච්චර හොඳට මේ පිරිසුදු කරන්නේ? යන සේවකයෙ කියන මේ ළඟදී ආපු කෙනා හරිම දක්ෂයි. සිටුවරය පහදිනවද නැද්ද? පහදිනවා. සිටුවරය පහදිනා ගෙදර වත්වලට ගන්නවා. හැබැයි දැන් මේ ළඟට ගත්තේ නිත්‍රෝද්ද වඩකේද්ද? වඩකේ. අපි උනත් එහෙම නේද? ගෙදර පුරෝ වැඩට ඉන්න අය එහෙම හොඳට වැඩ කරනවා නම් පහදින්නේ නැද්ද? පහදිනවා. ඊළඟට කන්නසර දැන් මෙයා ක්‍රමානුකූලව සිටුවරේ ගිය අතුරට වෙනවා. දැන් ගෙදර සම්පූර්ණ පාලනය තියෙන ගෑගේ ඇති. හැබැයි දැන් සිටුවරයට ඉන්න ප්‍රධානම මිත්‍රාවේ හැබැයි අසලින්ම මොකෙද්ද? නඩකේ අන්තිමට මොකද කරන්න සිටවරයා සිටවරයාගේ පින්නතුනේ කාම්බරියස් කරන්නේ ඊළඟට ඇඟට ඇතිරිලා දාන්නේ න්යා සිටවරයා කොච්චර විශ්වාස කරනවද කිව්වොත් අන්තිමට මෙයා ඉන්න වෙලාවට දොර වහන්නේ නැහැ ඉඳා ගන්නකොට ඉතින් දැන් මේ මිත්‍ර දිනමාවෙන් ඉන්න වැඩකයා මොකද කරන්නේ අවස්ථාව බලලා සිටුවරයා නිදාගත්ත වෙලාවක දවසක කඩුවක් කරන් සිටුවරයාගේ බෙල්ල කපලා දානවා. අන්න ඒ වගේ එකක් තමයි පින්නතුනේ මේ කැමැත්ත කියලා කියන්නේ. දැන් බලන්න අපි දරුවන්ට හරි කැමති. අපි මෙන්න මුදල් වලට කැමති. ඒ වගේම පින්නතුනේ අපි තවත් තවත් මේ දේවල් වලට කැමති. මරණය කියන එක මොන වෙලාවෙද කියලා කියන්න බෑනේ. දැන් මේ බණ කියලා යනකොට මැරෙන්න පුළුවන්. බණ අහලා යනකොට මැරෙන්න පුළුවන්. එතකොට බලන්න ඔය කැමති දෙයක් හිතේ තියාගෙන ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම දුකතියනවා. ඒක සම්මතන අපිට වලක් හම්බ බෑ. මේක බුද්ධ වචනේ. බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නෑනේ. වෙනස් වෙන්නේ නෑ වෙනස් වෙලක් නෑ වෙනස් කරන්නත් බෑ. එහෙමනම් අපි මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕන. දැන් සම්මතනට ලොකු දෙයක් ඇති වෙන්න පුළුවන්. අපිට අනේ අපේ සිත් තුළ තියෙන බැඳීමනේ කියලා හිතෙන්න පුළුවන්. එන්නතම මෙතන අවශ්‍ය කරන පංච අවබෝධයක්. අපිට තියෙන මේ හැම දෙයක්ම මේ ජීවිතේට විතරයි කියන සංඥාවට අපි එන්න ඕන. කථාගත ධර්ම අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් මේ අතන්ට ජීවල් හදන්න එපා කියලා කොතනවත් නැහැ නේ. වාහනයක් ගන්න එපා කියලා කියනවා. නෑ. ළමයි හදන්න එපා, කසාද බඳින්න එපා කියලා නෑ. අන්නකම මෙතන තියෙන්නේ මොකද්ද? අපි ගයක් හැදුවොත් මේක මේ ජීවිතේට විතරයි. මරණයට පස්සේ ගෙදර අරන් යන්න බෑ කියන සංඥාව තිබුණා හරි. අපේ අයට වෙන්නේ මොකද්ද? බිරිඳක් ඉන්නවා. බිරිඳට බඳිනවා. බිරිඳත් අරගෙන යන්න තමයි හිතේ තියෙන්නේ. මුදල් තියෙනවා මේ ජීවිතේට විතරයි මුදල් කියන සංඥාවට එන්න බෑ. හැබැයි පින්නතුන කනගාටු වෙනක් කියන්න සිද්ධ වෙනවා. බටහිර සමහර අයට ඔය අවබෝධය තියෙනවා. ධර්මයේ නැති වුණා. අපේ ඇයට මේ ධර්මයේ විස්තර දෙකක් සමහර වෙලාවට මේ අවබෝධය නෑ කියන එක ඉතින් ඇත්තටම කනගාටු වෙනක් කියන්න සිද්ධ වෙනවා. එතකොට බලන්න දැන් සරුවත් මහ රහතන් වහන්සේ කොට්ටික මහරහතන් වහන්සේට වදාළේ මේ දෙක එකට බැඳිලා නැහැ. දැන් මහන්සියක තවත් තේරුම් ගන්න උපමාවක් වදාලා ඒ උපමාව මම දන්නවා පින්න පුළහලා තියෙනවා. අර කළු හරකයි සුදු හරකයි කතාව. කළු හරකයි සුදු හරකයි එකට බැඳලා යවනවා. එක මිනිස්සෙක් මේක බලාගෙන ඉඳලා කියන මේ කළු හරකා යන්නේ සුදු හරකා නිසා අනිත් මිනිස්සයා කියන සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ කියලා. මේ දෙකම උත්තර දෙකම හරිද? වැරදි. මේ හරක් දෙන්නට එකට යන්න වෙලා තියෙන්නේ බඳලා තියෙන නනුව නැත්තම් රැහැ නිසා. අන්න ඒ වගේ තමයි ඇහැ රූපයට බැඳිලත් නැහැ. රූපේ ඇහැට බැඳිලත් නැහැ. බැඳිලා තියෙන මොකෙන්ද? තණ්හාවෙන්. සරියුත් මහරහතන් වහන්සේ කොච්චිත මහරහතන් වහන්සේට තාක් මේක විස්තර කරනවා සංවිජ්ජතිකෝ ආවසෝ භගවතු චක්කෝ එන්න කොච්චිතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඇත් තියෙනවා අස්සති භගවා චක්කුණා රූපං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇස්වලින් රූප දකිනවා පින්නතුනි චන්දරාගෝ භගවනක්ති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට චන්දරාගය නැහැ චන්දරාගය නැති නිසා සෝමුත්ත චිත්තෝ භාග්‍යතුන් වහන්සේ සැනසෙල්ලේ වාසය කරනවා එහෙමනම් මෙතන කියන එකම අර්ථය තමයි මේ චන්දරාගය බුදුරජාණන් වහන්සේටත් තියෙනවා භාග්‍යතුන් වහන්සේත් ඒක දකිනවා භාගතුන් වහන්සේ නැත්නම් මොකද්ද? චන්ද රාගය නෑ. එනිසා භාගතුන් වහන්සේ සැනසෙල්ලේ වාසය කරනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට කන් තියෙන තථාගතයන් වහන්සේ සම්දාහනවා. බුදුරජාණන් වහන්සේට චන්ද රාගය නෑ. චන්ද රාගය නැති නිසා උන්වහන්සේ සැනසෙල්ලේ වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ නහයක් තියෙනවා. උන්වහන්සේගෙන් සුඳ ආග්‍රහණය කරනවා චන්ද්‍රාගේ නෑ සනසිල්ලේ වැඩ ඉන්නවා උන්වහන්සේට දෙයක් තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සඳහන් වෙන තැන උන්වහන්සේගේ ශරීර ලක්ෂණ ගැන කතා කරන තැන්වල තථාගතයන් වහන්සේගේ දිව පින්නතු රසනහර 700ක් තියෙනවා. ඕනම රසයක් තථාගතයන් වහන්සේට දැනෙනවා. ඒ තථාගතයන් වහන්සේ රස විඳිනවා. හැබැයි උන්වහන්සේ නැත්තේ මොකද්ද? චන්දරාගේ නෑ. චන්දරාගේ නැති නිසා සැනසෙල්ලේ වාසය කරනවා. භාගතුන් වහන්සේට කයක් තියෙන උන්වහන්සේ පහස ලැබෙනවා. හැබැයි උන්වහන්සේට චන්ද්‍රාගයක් නැහැ. සනසිල්ලේ වැඩ ඉන්නවා. සිත තියෙනවා අරමුණු ගන්නවා. නමුත් චන්ද්‍රාගයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සනසිල්ලේ වැඩ ඉන්නවා. එහෙනම් අපි හැම දිනාටම පින්නතුනේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ චන්ද්‍රාගය. එහෙනම් පින්නක් හැමදෙනාම තේරුම් ගන්න ඕන යම් තැනක යම් තැනක තුන්තුනේ ඇහැ තියෙනවා නම් ඔන්න එතන තියෙන දුක්ඛ සත්‍යය. එතන තියෙන දුක. යම් තැනක කන තියෙනවා නම් එතන තියෙන දුක. යම් තැනක නාසය තියෙනවා නම් එතන තියෙන දුක. යම් තැනක දුර තියෙනවා නම් එතන තියෙන දුක. යම් තැනක කය තියෙනවා නම් එතන තියෙන දුක යම් තැනක සිත තියෙනවා නම් එතන තියෙන දුක. එහෙමනම් මේ ආයතන හය කියලා කියන්නේ සමීකරණ දුක්ඛ සත්‍යය. ඊළඟට පින්නතුනේ මේ ආයතන වලට ගෝචර වන රූපයන් පිටතනක තියෙන එතන තියෙනත් මොකක්ද? එතන තියෙන්නේ දුක. ඊළඟට මේ කාට ගෝචර වන ශබ්දයන් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. ගන්ධ සුවඳයන් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. රසයන් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. පහසයන් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. ඒ වගේම පින්නතුනේ අරමුණන් කිසි තැනක තියෙනවා නම් එතන තියෙන්නේ දුක. ඊළඟට පින්නතුන් නම් කිසි කෙනෙක් මේ අප මම මගේ මගේ ආත්මය කියලා සතුටින් තුමුරන්නා නම් එයා පිළිගන්නේ මොකක්ද? දුක. කන මම මගේ මගේ ආත්මය කියලා සතුටින් තුමුරන්නා නම් එයා පිළිගන්නේ දුක. ඒ වගේම පිළිතුරේ නාසය ඊළඟට දිව කය මේ හැම දෙයක්ම මම මගේ මගේ ආත්මය කියලා සතුටින් පිළිගන්නවා නම් අපි හැමෝම බදාගන්නේ මොකක්ද? දුක. ඊළඟට මේ ආත්මයන්ට ගෝචර වන විශේෂයෙන්ම අපට ඒක විශේෂ වෙනවා. අපි දැන් මේ රූප ගොඩ ගහ ගන්න රූප බදා ගන්නවා. මේ රූප මම මගේ මගේ ආත්මය කියලා කියන අල්ල ගන්නවා කියලා කියන්නේ අපි බදා ගන්න මොකද්ද? සතුටෙන් පිළිගන්න මොකද්ද? මගේ පුතා මගේ දුව මගේ ගෙදර මගේ වාහනේ ඉතින් මේ රූප මම මගේ මගේ කියලා අපි අල්ලගන්නවා කියලා කියන්නේ සතුටින් පිළිගන්නවා කියලා කියන මොකක්ද පිළිගන්නේ දුක පිළිගන්නේ පිළිතුරේ ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. ඒක තමයි ඒක ස්වභාවය. ඊළඟට දැන් බලන්න ඔය විදිහටම ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ අරමුණු මේ හැම දෙයක්ම මම මගේ මගේ ආත්මය කියලා අපි සතුටින් පිළිගන්නවා නම් ඒ කාන්තෙන් පිළිගන්නේ පින්නතුරු වෙන මොකක්වත් නෙවෙයි මොකද්ද පිළිගන්නේ දුක එතකොට බලන්න අපි මේ අපාර්ථය යම් කිසි කෙනෙක් නැහැ පිළිබඳව යථාභූත ඥානයෙන් දැක්කානම් ඒක නා අවබෝධ කළේ මොකද ඒකට? මේ හැපිලිබඳව යථාභූත ඥානයෙන් යම් කිසි කෙනෙක් දැක්කානම් ඒක නා අවබෝධ කළේ දුක. ඒ වගේම කන පිළිබඳව යථාභූත ඥානයෙන් දැක්කානම් ඒ අවබෝධ කළේ දුක. නාසය පිළිබඳව කොහොම විදිහටම ආයතන පිළිබඳව යථා භූත ඥානෝ නම් කිසි කෙනෙක් දැක්කා නම් ඒ කෙනා අවබෝධ කළේ මොකද්ද? දුක. එතකොට දැන් බලන්න පුළුවන් මේ යථාර්ථය දැකීම නිසා යමෙක් මේ ඇහැ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා නම් ඒ කෙනා නිදහස් වෙන්නේ කෙන්ද? දුකේ. දැන් බලන්න චතුක්ක සූත්‍රය අපේ ජීවිතයට ගලප ගන්නවා කියලා කියන්නේ ඒ හයේ ගොඩවල් හය කටපාඩම් කරන එක නෙවෙයි. ඒකන ගොඩවල් හයක් තියෙන චක්ක සූත්‍රය නේද? ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, ආධ්‍යාත්මික කියන්නේ ඇස කන නාසය, දිව ශරීර මනස. බාහිර ආයතන කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. ඊළඟට මේ දෙන්නා එකතු කරන පාලමට කියන විඥාන. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒතර දැන් වෙන කොටවල් තුනක් කතා කරා. ඊළඟට මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය. ඊළඟට මේ තුන් දෙනාගේ එකතු වීම නිසා අපි වේදනාව දිනවා. ඒවට කියනවා සැප වේදනා නේද රූප මේ විදිහ වේදනා සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා එහෙනම් මේ වේදනා විඳිනවා එහෙනම් සංවිද වේදනාව කන සංවිද වේදනාව නාසයෙන් සංවිද වේදනාව දිවෙන් සංවිද වේදනාව කයෙන් සංවිද වේදනාව සිතෙන් සංවිද වේදනාව ඊළඟට කියනවා අන්තිමට ඒවා නිසා ඇතිවන තණ්හා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා සොත්තක තණ්හා, ධම්ම තණ්හා මේවා පිළිබඳ චක්ක සූත්‍ර කර්මස්ථානයක් කරගන්න කියලා අට කතාවේ තියෙනවා. මේ හය ගොඩවල් හය කටපාඩම් කරගෙන ඉන්න කෙනෙක් කියන්නේ. මේ යථාර්ථය තේරුම් ගන්න කියන එක. එතකොට මේ යථාර්ථය දැකීම නිසා යම් කිසි පුද්ගලෙක් මේ හය ආකාරයෙන් තේරුම් අරගෙන එහෙන් නිදහස් වුණා නම් එයා නිදහස් වෙන්නේ මොකෙන්ද? දුකෙන්. මේ ආකාරයෙන් හිතලා කන පිළිබඳව එයා නිදා කන නිදහස් වුණා නම් එයා නිදහස් වුණේ දුකෙන්. ඔය විදිහටම නාසයෙන්, දිවෙන්, කයෙන් ඊළඟට පින්නතුනේ ඒ මනස නිදහස් වුණා නම් එයා සම්පූර්ණ නිදහස් වුණේ මොකෙන්ද? සිතෙන්. දුකෙන්. දෙවනනම් මේ ආයතන පිළිබඳව අපි මේට වඩා අවධානය යොමු කරන්නට ඕන. මොකද පින්නකනේ ආයතන හොඳට තෝරන් අරගෙන තිබුණොත් ඒ වගේම ආයතන Tamanට ඕන ආකාරයට ධර්මානුකූලව හසුරවන්න සිහිය දිනනා තිබුණොත් ඕනම කෙනෙකුට පුළුවන් පිළිතුරු සුගතිගාමී වෙන්න. ප්‍රමිසාන සිහිය දිනු කරගන්න පිළිවෙල අනිවාර්යෙන්ම අපි සුද්ධ කරන්ට ඕනේ මේ ධර්ම කාරණා කොච්චර ඇහුවත් අපිට පින්නතුනේ මේක ප්‍රායෝගිකව ගලපගන්න අමාරුයි. නීවරණ යටපත් කරලා සිහිය දිනු කරලා තිබුණ නැත්තම්. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් අපේ පින්නතුන්ය අවධානය යොමු කරලා කාලය හිතට හදාගෙන එකක් භාවනාවට යොමු වෙලා මේ සිහිය දිනු කරන වැඩ පිළිවෙල අනිවාර්යයෙන්ම අපි කරන්නට ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ දින හතකින් වුණත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී වෙන දෙයක් නෙවෙයි මෙන්න මේ සිහිය. සිහිය දිනුවනා කියනවා නම් අනිවාර්යයෙන්ම දින හතකින් වුණත් යාට නිවන් දකින්න පුළුවන්. ඒ නිසා පින්වත් හැමදෙනාටම මේ ආයතන පිළිබඳව මේක වඩා කරුණු තේරුම් අරගනිමින් මේ අනවරාග්‍ය සංසාර ගමන කෙටි කරගන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුභම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති